ඒක සරුවච්චන් ආංශේ විශ්සර කරන්නේ අපේ පරණ තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සලා හොදවුවොත් හේදවුවට පස්සේ තුවාලේ වනමුකේ රිදෙන වැඩිනේ. ආන්නේ වගේ තමයි සතියට ගත්තාම ඒක තුවාලයක් හොදලා ඇරිය වගේ රිදෙන්න පටන් ගන්නවා. ඉතින් යාට අර වෙනද නොදෙනිච්ච පුංචි සද්ද පවා බාධා වෙන්න පටන් පුංචි කූඹියක් ගියත් බෑ. මේ ෆෑන් එකේ හුලං වැදුනත් බෑ. වෙන්ද කම්මලේ බල්ලන්ට හෙන ගහුවට ගාණක් නැහැ වගේ තමන්මයි සද්ද කරන්නේ gedara ඉඳද්දි මෙහෙදි බල්ලෙක් කෑ ගැව්වොත් රිලෙවෙක් කෑ ගැව්වොත් ලේනෙක් කෑ ගැව්වොත් භාවනා කැරේ ඉති මෙන්න මේ නුරුස්නා ගතිය තේරුම් ගත්ත කෙනෙක් මං තාම දැකලා නැහැ කමඨාන් වාතාව ලියනවා මොකද එයා හිතන්නේ ඒක මගේ දෝෂයක් අනික් කටින টොප් එකට භාවනා කරනවා මට විතරයි මේ නැති ලෙඩ නැති කරදර තියෙන්නේ කියලා කියනවා දෙවෙනි එක තමයි සතිය වරණ ගන්න හැම කෙනාම Tamanට දෙස් දෙනවා. මං වගේ කාලකන්ණියෙක් ඇත්තේ නැහැ. මෙච්චර මම එක්ක පව් කරලා තියෙනවා එක්ක මට මෙච්චර නාහි වෙනකම් මේක මට හම්බුනේ නැහැ. කවුරුවක්වත් අපේ මට කියලා දුන්නේ නැහැ කියලා ඒ වටින දෙයක් හම්බෙලා තියෙනවා. නොමිලේ හම්බෙලා තියෙනවා. කිසිම උපකරණයක් ඕනේ නැද්ද දෙයක් හම්බෙලා තියෙන්නේ. නමුත් ඒකට චෝදනා කරනවා බලන්න මෙහෙම රටක මේ රටේ රංචාගොඩ ඉපදීලා රුණු රටට මා දීලා උලව්වේ. බුලත් කහට පුතු කකා රටාම යන්නාහි හැම දෙයනේ මගේ වායේ රකෝ රකෝ කියලා රංචකොට ළමයා ලිව්වා වගේ අනේ මෙහෙව ශ්‍රී ලංකාවෙත් ඉපදිලා බුද්ධ ආගම රාජ්‍ය ආගම වෙලා තියෙද්දිත් බල්ලපල්ලකෝ අපිට මෙහෙමනම් වෙන ආණ්ඩු වල ඉන්න මිනිසුන්ට කොහොම ඇද්ද මිත්‍යා දෘෂ්ටිකයන්ට කොහොම ඇද්ද බල්ලන්ට බල්ලුන්ට කොහොම ඇද්ද යක්කුන්ට ප්‍රේතෙන්ට කොහොම ඇද්ද මටවත් හම්බුනේ නැහැනේ මේක මෙච්චර කාලේ අපිටත් යාළුවෝ කියලා જાතියක් හිටියා. එක එක්කත් මේක කියලා දීලා නැහැ කියලා පුදුමාකාර විදියට අර තමන් පිළිබඳව ස්වයං විවේචනයක් self criticism එකක් එන්න පටන් ගන්නවා. ඒකත් සාමාන්‍යයෙන් කාටවත් කියන්නේ නැහැ. කියන්නේ ලල්ල. ඒක රහසක්. ඒක පුද්ගලිකයි රහසිගතයි. තුන මේ භාවනා කරන අනිත් අය කහිනවනේ. මේ භාවනා මධ්‍යස්ථානයේ රිලව් භාවනා කරන්නේ නැහැ නේ. ඉතින් එන්න විශාල චෝදනා. අනික් අය මේ මං වගේ කරන්න අපේ ගෙදර පවුලේ අය එහෙම කරන්නේ කියලා අර තමන් වැඩේට බහැපු ගමන් අනිත් අය පිළිබඳ පුදුමාකාර චෝදනායකට පටන් ගන්න තියෙනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා එහෙම අපිට දෝෂයක් තිබුණේ නැහැ, එහෙම උණක් තිබුණේ නැහැ, එහෙම මානසික අධානයක් තිබුණේ නැහැ. ඒක සමහරු ලියනවා. එක්කෙනෙක් මේ වාතාවල් ලියනකොට කිව්වා මෙතන වැසිකිලි වැසිකිලි උතුරනවා ස්වාමීන් වහන්සේ ඒකේ ගඳ එනවා. ඒ ගඳ නිසා අපිට භාවනා කරගන්න බෑ. ඒකේ ලියන එක කැතයි. ඒ වුණාට මම කියනවා ඒක හරි ගස්සන්න පුළුවන් දෙයක් හරි ගස්සන්නේ. ඒක මම කෝ ඕක තමයි ওই ලියනගේ ඉස්ලාම් වතාව. කොච්චර දෝ මේකේ තියෙන අඩුපාඩුකම් හිතිලා භාවනා නොකර ඉඳලා තියෙනවා. කවුරුවක්වත් එහෙම ලියන්නේ නෑ. ප්‍රසිද්ධිය කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ විච්චර ලස්සන වැඩක් යද්දී අනික් කට්ටිය ඇටිවෙන්ඩ් එකට අනුග්‍රහ කරන්නේ සහයෝගය ලැබෙන්නේ කියලා අනුන්ගේ දොස් දකින ගතියක් එනවා. ඒ වගේම හිතනවා මේ මුළු ලෝකෙටම හරියන එක භාවනා මධ්‍යස්ථානයක් හදන්න පුළුවන්. එනේ එන එක නිවන් දකින්න. පැයෙන් නිවන් දකින්න හදලා දෙන්න පුළුවන් කියලා අර බෙඩන් ටික් ගතියක් එනවා පර්ෆෙක්ට් එකක් මං හදනවායි කියලා. මේකේ කරන්න බෑ මේකේ මේ මදුරුවොත් තියෙනවා කැස්සක් තියෙනවා වැස්සක් තියෙනවා මැස්සොත් ඉන්නවා මේ බෑ මම පර්ෆෙක්ට් හදනවා කියලා දිසලසුන් හදනවා. මේ හතරෙන්ම කියන්නේ නුරුස්නා ගතිය. ඒක නිසා ඒ සතිය වඩන අය තුල පොඩි නුරුස්නා ගතියක් නැත්නම් දෝෂේ වැඩි වෙන්න වගේ ගතියක් ද්වේෂේ වැඩි ගතියක් පේන්න තියෙනවා. ඒක මුලින්ම කියලා දුන්නොත් කවුරුත් එන්නේත් නැහැ මේකට. යන්න ඇරලා යාට මේ එයා ලව්වම මේක කියව ගන්න උත්සාහ කරන එක තමයි කමඨාන් සුද්ධ කරනවායි කියලා කියන්නේ. සතිමන්තෝ සදා බද්දෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ යක්ෂයෙක් කැයිලා බුදුරජාණන්සට කියනකොට සත්‍ය හරිම හොඳයි කියලා තියෙනවා බුදුරජාණන්සේ දෝසංන පටිමුච්චති කියලා කියනවා. සතියෙන් දෝෂේ මග අරින්න බෑ. හැබැයි මග අරින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සතිය වඩනකොට ද්වේෂය වැඩි වෙනව දන්නවනම් නුරුස්නාගති වැඩි වෙන බව දන්නවනම් ස්වයං විවේචනේ වැඩි වෙන බව දන්නවනම් අනුන්ගේ දොස් දකින්න ගතිය වැඩි වෙනවා දන්නවනම් මේ සංඝ සම්පූර්ණ ලෝකයක් මං හදනවා අකුරට වැඩ කරන ලෝකයක් හදනවා කියලා මේ පවතින පද්ධති ගැන දොස් වෙනවා දන්නවනම් අර ගම්බීරෝපි ධම්මේ පඤ්ඤා නමති කියලා මේ මේක තමයි ගැඹුර මේකේ තියෙන මේ වැඩේ කරනකොට වෙනදට වැඩිය පොඩි නුරුස්නා ගතියක් පොඩි දරතයක් පරිලාහයක් තේරෙනවා ඒක බුදුජානනාංශේ සඳහන් කරනවා අනු අනුපිළිවෙලින් සඳහන් කරනවා කාට හරි තේරුම් ගැනීමට පහසුව සඳහා ඔය චූල ශුන්්‍යත සූත්‍ර වගේ එහෙනම් ආනිජ සප්පාය වගේ සූත්‍ර වල බුදුන්සේ සඳහන් කරලා තිනවා අපි gedaraක දොරක ඉන්නකොට අපිට තියෙන නුරුස්නා ගතිවල අපිට තියෙන දරතවල පරිලාහවල එහෙම නැත්නම් අසහනේ සීමාවක්ම නැහැ. ලෝකේ මොන්න දෙයක් තිබ්බත් අපි දුක් ගන්නවා. වෙන රටක දෙයක් වෙන්න පුළුවන් ඊයේ පෙරේදාව වෙන්න පුළුවන් අනුන්ගේ එකක් වෙන්න පුළුවන් වෙන තැනක වෙන්න පුළුවන් හැමදේම අර මේ කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ ඔක්කොම දුක් ගන්නවා. අපි භාවනාවකට ආධ්‍යාත්මික ගමනට කියලා අරණ්‍යයකට ආවට පස්සේ බුදුන්සේ සාපේක්ෂව පෙන්වනවා. අර ලෝකයක් දුක් ගන්න එක නතර වෙලා අරණ්‍ය ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විතරක් ඔලුවට දාගෙන ඒකෙන් දුක් ගන්නවා. මං වගත් අරන්නේ මේකයි ඒකේ මේ මේ අඩුපාඩුකම් තියෙනවා හදිසියක් වුණ දෙයක්වත් නැහැ මේකත් නැහැ කියලා දොස් ගන්නවා. ඒ වුණාට බුදුජානස කියනවා අපි ඒ කෙනාට කිව්වොත් එහෙම පුළුවන් නම් Tamange හිත කයට විතර සීමා කරගෙන ඉන්නේ කියලා. එතකොට ලෝකයක් දුක් නැහැ, අරණ්‍යයක් දුක් නැහැ, කයක් දුක් ටික තේරෙනවා. ඉඳගෙන ඉන්න බෑ, කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා, කන කහනවා, සත්තු දුවනවා. ඒ දරත පරිලාහ ටික නිසා මේ කයක් දරත පරිලහ නිසා ලෝකයක් දරත පරිලහ අසාන ගති නැති වුණා මේ කයක් දරත පරිලහ නිසා මේ අරණ්‍යයක් දරත පරිලහ නැති වුණයි කියලා සාපේක්ෂව අර දැනෙන කයට දැනෙන පොඩි දරත පරිලහ ටිකේ තියෙන වටිනකම තේරුම් ගන්න බැරිකම තමයි මේ පෘථග්ජනයේ තියෙන දුර්ලභකම ඉතින් ඒක බුරුමේ පඬිස්සංශ කියන ඇත්තට මේක යෝගාවචරගේ දුර්ලභමක් නෙවෙයි. මොකද ඉගොන්ලා නැහැ කවදාකවත් එහෙම පාඩමක් ඒගොල්ලන්. ඒක උගන්වන ගුරුන්නාංශික වැරද්ද කියලා. ගුරුන්නාංශික කියන්න ඕනේ මට කයේ අමාරු තියෙනවායි කියලා දන්නවනම් කයට ඇවිල්ලා තියෙන සතිය. කයේ අමාරු තියෙන තාක්කල් මගේ හිත අරණ්‍යයක් ගැන දුක් ගන්නෙත් නැහැ, බර ගන්නෙත් නැහැ, හිත කරදර ගන්නෙත් නැහැ, ලෝකයක් පිළිබඳව බර ගන්නෙත් නැහැ, දුක් ගන්නෙත් නැහැ. මෙන්න මේක හරි කසලා පෙන්නලා දෙන්න පුළුවන් නේද? කයක් දුක් තමයි. කයක් දරද තමයි. කයක් පරිලහ තමයි. ඉතින් ඒකෙදි පොට්ටපාද සූත්‍රයේ සරුවචනංශේ සඳහන් කරලා තියෙනවා කයක් දුක් කයක් දරත කයක් පරිලා ආවට ඊගා පරිච්ඡේදේ පටන් ගන්නවා මහණෙනි එහෙම හිතන්න එපා මේ දැනෙන වෙහෙස මේ දැනෙන පරිලාහ මේ දැනෙන අසහනය ප්‍රමෝදයක් කරගන්නයි කියලා මේ භාවනාවේ ප්‍රතිඵලයක් කරගන්න ප්‍රීතියක් කරගන්න සති සම්පජඤ්ඤය කරගන්න සුඛයක් කරගන්නයි කියලා.